මැක්සිමම් මැක්සිමම් දාන්න ඔන් කරලා තියෙන්නේ. බලන්න. අවසරයි කරු ස්වාමින් වහන්සේ. ඔක්කොම ප්‍රශ්න තියෙන කමටහන් ප්‍රශ්න 9ක් තියෙනවා. හොඳයි. ආධුනිකයන්ගේ ප්‍රශ්න පළමුවෙන් කියන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න ඇසීමට තරම් මම භාවනාව දේම ප්‍රගුණ කළ කෙනෙක් නොවමි. පළමු වතාවට ආ අවස්ථාවයි මේ. පන්සලේ ස්වාමින් වහන්සේලා ඉගැන් වූ පරිදි මෙතෙක් කල පුහුණු කළේ හුස්ම ගැනීම පමණයි. එහෙත් ගරුතර ස්වාමින් වහන්සේගේ දේශනාව අසා වාඩි වී සිටින ඉරියව්ව බලා සිටිද්දී මට පළමුව දැනුනේ පිම්බීම සහ හැකිලීමයි. ඒ දෙස බලා සිටිද්දී විනාඩි 3-4ක් පමණ ඒ ගැන හොඳට දැනෙනවා. ඉන්පසු එය නොදැනී යනවා. කලින් පරද්දට නාසය ළඟට හිත යනවා. මා මේත කල යුත්තේ කිමෙක්ද ගරු ස්වාමීනි. තවද භාවනාවට ඇස්පියා ගන්නට නොඑක් සිතුවිලි එනවා. ඇස්පියා ගත්තාම නොඑක් සිතුවිලි එනවා. මේ සිතුවිලි නැති කර ගැනීම පිණිස යම් කිසි උපදේශයක් ලබා දෙන මෙන් ගරුතර ස්වාමින් වහන්සේගේ දෙපා නිමද ඉතා ගෞරවයෙන් කාරුණික අයද සිටිමි. ඔබ වහන්සේට මේ ගෞතම බුදු සාසනයේදීම ඔබ වහන්සේගේ පැතන් බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා හොඳයි හොඳයි. අ ඔය ඉතින් ආරම්භක අවධියේදී හුඟක් ඉතින් ප්‍රශ්න තියෙනවා. ඒක තමයි අපි විශේෂයෙන්ම මූල කමටහනක් භාවිතා කරන්නේ. දැන් අපි S2 පියාගත්තට ඉතින් කෙලස් බරිතව අපි ජීවත් වුන නිසා විවිධාකාර කෙලස් අපේ හිතට පහළ වෙනවා. දැන් අපි ගෙවල් වල දොරවල් වල ඉඳද්දී ඉතින් ගා කර්මනුත් එක්ක ඉන්නේ. අනිත් අයත් එක්ක විහිළු තාලු කරමින් එහෙම නැත්නම් අනිත් අයත් එක්ක කටයුතු කරමින් ඉන්නකොට ඊළඟට ඉතින් අපි ඇවිල්ලා භවනා ශාලාවක අපි වාඩි වුණ පමණින් S2 පියාගත්ත පමණින් ඒ සිතුවිලි නතර වෙන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ කාමයන් අතහැරෙන්න කාමයන් අතහැරලා ආවට පස්සේ ඒ එන සිතුවිලි අපි කාම සංඥා කියලා සාමාන්‍යයෙන් කියනවා. අපි ඒක දුරු කරන්න භාවිතා කරන්නේ මේ රූප කමඨහනක්. ඒ රූප කමඨහන තමයි මේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. ඔය වගේ රූප කමඨහනකින් තමයි අපි සාමාන්‍යයෙන් පටන් ගන්න කායනුපස්සනාවේදී. ඒ නිසා එතෙන්දි කරන්න තියෙන්නේ එතකොට අපි බලාපොරොත්තු වුණත් අපි මේ කමටහනට දාපු ගමන් හිත සියලුම මේ සිතුවිලි නැති වෙයි කියලා ඉතින් එහෙම වෙන්න නැහැ. ඉතින් හැමෝටම මේ ප්‍රශ්නය මුලදී අත්දකින්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් තමන් කියන්නේ ආධුනිකයි කියලා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ආධුනික හැමෝම ඉතින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. තමන්ට විතරක් සුවිශේෂී වෙච්ච අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා දැන් මේ ආස්වාස ප්‍රස්වාසය තමන්ට වැටහෙනවා නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම දැන් වැටහිලා තියෙන බව තවන්නේ මොකද හුස්ම සංසිඳනවා කියලත් මේ ප්‍රශ්නේ සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල දිහා ඉස්සෙල්ලාම මම දැන් මෙතන කිව්වහම මේ පිම්බීම හැකිලිම කියලා. හරි එහෙමත් කාගේද ප්‍රශ්න කියලාත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මෑණියන්ගේද? ඔව්. දැන් පොඩ්ඩක් එන්නකෝ මේ ඉස්සරහට. උදේ දැන් මෑනියෝ ඒ කියන්නේ පිම්බීම හැකිලිම භාවනාවද කර කර හිටියේ එතකොට. පිම්බීම හැකිලිමද කරන්නේ. ඒ කියන්නේ දැන් හුස්ම දිහා බලන් ඉන්නවා කියලා. එතකොට අවධානය තියෙන්නේ කොතනද? ඉස්සෙල්ලා හුස්ම දිහා බලන් හිටියේ. ඔව්. දැන් මේ ආවට පස්සේ මේ අර වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්නකොට ඉස්සෙල්ලා දැනන්නේ පිම්බීම හැකෙලින්. ඒක වැටහුණා. ඔව් ඒක වැටහුණා. හොඳයි. දැන් ඒකේ හොඳට හිත පවත්වන්න පුළුවන්ද? ඔව් ටික වෙලාවක් යනකොට නැති වුණා වගේ. හොඳයි. ඒ කියන්නේ අපේ තාම මේ අවධානය හොඳට දියුණුවලා නැහැ. ඒ නිසා තමයි මේ ඒ කියන්නේ ඒක ගිලන්නා වගේ වන්නේ. තාම සතිය දිනන නැබැයි අරක සාමාන්‍යයට අපිට අල්ලගන්න බෑ. ඒ නිසා මේ දැන් එනම් මේ නාසිකාම්බය ප්‍රකාශය නෙමෙයි මේ ඔබේ ප්‍රදේශ අවධානය තියාගන්න. පුරාගෙන බලන්න දැන් අපේ හුස්ම ගන්නවත් එක්කම අපිට ඉස්සරහට මරීමක් පිම්බීම සිද්ධ වෙනවා. දැන් මම මේ කරනවා කරනවා පිම්බනවා හැකිනවා කියලා මේ කරනවාද? හොඳයි. ඒක දැන් අපේ පොරකට යන්න පිම්බනවා කියලා පිම්බනවා කියලා මේ කරන්න. හැකිනකොට හැකිනවා කියලා මේ කරන්න. හිත ඒ කියන්නේ හොඳට එකම බලක් තේරෙනවා නම් පිම්බනවා කියලා කියන එක වලට එකයි දෙකයි කියලා පොඩ්ඩක් ඒක තව සරල කරගන්න. දැන් පිළිනවා කොහොමද ටිකක් මේ ලොකු වචනයක් නේ. ඊට වඩා පොඩ්ඩක් සරල කරගන්න මෙන්න මෙතත් එක එකයි. රැකගෙන දෙකයි. එකයි. දෙකයි කියනවා එතකොටත් තාත් මොකට ට්‍රාන්ස්ලේට් වෙවි. කියන්නේ මෙතන අපේ ආධුනික මේ බලන දේත් එක්ක කරනවනේ අපේ හිතින් කරන දේ තරම් අනන්නේ තියෙන්නේ. කියනවා ඒ කියන්නේ අපි මෙනෙහි කරනවා බිම්බනවා හිතනවා බිම්බනවා හිතනවා කියන මනසට ඔක කාර්යයක් තේරෙන්නේ. ඒක මොකද වරදක් නෑ. තමන් ඔබට මේක ආවත්තට පස්සේ ඒක පොඩ්ඩක් සෝල් කරගන්න. පොඩ්ඩක් අර කරගන්න. ඊට පස්සේ තමයි මෙතන තමයි ආවන්නේ. මේ බලන දෙයට තමයි ආවන්නේ. මම බලන්න කොච්චර සාමාන්‍යයෙන් කරගෙන යනවද සිතන බාහිරේ කොහොමද යන්නේ පස්සේ. විනාඩි 15ක් විතර. ඒක සම්බන්ධව බලන්න. ඒක මොකද කරන්නේ? ඒක ටිකක් වෙලා ඉන්නවා. එහෙනම් උස්ම ගන්නවා. එතකොට ආයෙත් දැනෙනවනේ. ඔව්. ආයෙත් දැනෙනවද? ආයෙත් කරගෙන ආයෙත් ගන්නවා. එහෙමයි. එහෙමනම් කරන්න බෑ. ඒ කියන්නේ සංසාරය හැමෝටම පස්සේ ආයෙත් ඉස්මක් කරන්න ආයෙත් කටකට කරගෙන ආයෙත් කරනවාද? නෑ එහෙම කරන්න බෑ. ඒ තාම මේ මොකක්ද ඒක නම් සංසාරයට පස්සේ බලන්නේ මේ ඒ සංසාරෙත් තමයි ඉන්න බලන්නේ ඒක අනන්‍යයි. අපි මේක ප්‍රකට කරගන්න කියලා ආව මතක කරගන්න කියලා හයියෙන් හුස්ම ගත්තත් පරිදි. එහෙම හුස්ම ගන්න එපා. එහෙම හුස්ම ගන්න එපා. සිතේ ආපරණ ප්‍රශ්නන්නේ ඒකට අපරාධයක් බලන්න. තමයි නිකන් තමන්ගේ බාරව ඉන්නවා. සිතේ ආපරණ නිකන් පැත්තකින් යනවා. එහෙම. අමාරුයි එච්චරයි. ගිහින් ඒක අපලක් අමාරුයි ඊළඟට. ටිකක් කාලා අමාරුයි පස්සේ ආයෙ බලන්න මේ කියන්නේ බලන්න තරම් අවධානය මේ Mungkin memang pilihan yang kedua dari mana ada bukan lebih dari itu sahaja terangan. Kita nak terangan, lah. Terangan ini kita dah nak ikhlas sama. Sebenarnya yang jadi apa sih? Ada yang setuju atau tidak? Sebenarnya setuju. Perbandingan perbedaan yang mana නිමිත්තට නිමිත්තට රැගෙන දිග කෙටි නැති වී සාලි වන තත්ත්වයට පත්විය. මුළු කයේම චලනය මුහුදු රැල්ලක් මෙන් පෙනෙන්නට ගන්නවා. ඒ ක්‍රමයෙන් දකුණු අස කරා යොමු වෙනවා. එතනදී ආලෝක ධාරා පෙනෙන්නට ගන්නවා. එය බිඳිමුදිය බිඳිමුදිය යන තත්ත්වයේ දකිනවා. මට හිතෙනවා මෙතනදී මේ සංසාර සංස්කාර විපරිණාමයට පත් වෙනවා කියා. යලිත් නිමිත්තට හුස්ම ගත්තා. ආස්වාසයත් ප්‍රාස්වාසයත් හොඳින් දැනුණා. මේ දෙක අතර මට ලොකු පීඩනයක් දැනුණා. එවිටම කුඩා මොලේ පැත්තෙන් රිදීමක් ඇති වුණා. ශරීරයේ නාසය අග කුඩේ එක තැනකම දමවන ස්වභාවයක් ආවා. නැති වුණා. පරිකාරාවක් පමණ කාලයකදී මේ සිදු වුණා. මේ පහ අත්දකින්න දෙයක්. ගෞසාමනේ නිසා මේ පහ බය දෙන්න. තරවසත්. කාටද කියලා කියන්න පුළුවන්ද? හොඳයි, දිනවන් සන්නේ. අත්දැකීම කියන්නේ මේ මේ தත්ත්වය පොඩ්ඩක් ආයෙ එකට යන හැටි විස්තර කරනවා. ඒකේ ඉඳගෙන ඒ චලනයේ මුල් ටික ඔක්කොම දිග දිග කෙටිව බැලලා උනන් පස්සේ චලනයක් වෙනවා. ඔව්. මෙතන අල්ලගන්න මයික් එක මයික් එකක් මෙතන ආ ඔව්. චලනය වෙනවා ඒකේ එක තැනකට ගන්න. හා ඒ කියන්නේ අවරණය තමයි ඇසටගේ. නෑ චලනය අන්තිමට ඇසට ළමයි දැනෙන්නේ ඇසට. ඇසට දැනෙන්නේ. ඒ කියන්නේ මම බලන්න කොහොමද කියන්නේ? මම බලන්න මේ දනිස් දෙක අත් දෙක උරිස් දෙක ඉලපත් දෙක. ඒ දෙක බලන්න. ඒ කියන්නේ මම අහන්නේ මුලින්ම ආනාපාන සතිය කරාද නැත්නම් පොඩ්ඩක් කියලා බලනවා කරාද නැත්නම් ඒ දිහාට බලනකොට මොකක් වගේ දෙයක් බලන කරගෙන ගියේ. ආනාපාන සතියෙන් තමයි කරේ. හරි. ඒ කොයි තොතර කාලයකට කලින්ද? මම අවුරුද්දකට කලින්. අවුරුද්දකට කලින් ආනාපාන සතිය කලේ. එතකොට බලන්න මොස්බඩල්ලා වැටුණාද? ආස්වාසය මේ දැන් ආස්වාසය කියලා එහෙම වටනවා. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන ප්‍රලෝභය පයින්නේ. ඒකත් ඒ කියන්නේ චලනයක් විදිහට තමයි තේරුම් ගත්තා. එහෙමද? මොකද්ද තමයි තේරෙන්නේ තමයි? එනවා එපානා එපානා සබය බම්. හොඳයි. ඒ කියන්නේ හුස්ම ගන්න තෝරන තෝරනවද නැත්නම් තමයි නාසිකාග්‍රේ ප්‍රදේශයේ ගුණවල ඇතුළේ නැති ඇතුළේ තෝරනත් බලනවද මොකද බලන්නේ? අර යනවා ප්‍රලෝභය. ඔව්. ඒක ඇත්තම ඇත්තම බුද්ධාගම ගැන කියනවා. අහහ. ඔබස්වරණ මාසක් නෑ. ආ එතකොට ඒ කියන්නේ දැන් මේ බුදු බුදුන් තමයි ශරීරයේ තියෙන කොටස් නේද? ඔව්. එහෙමද? අහහ. එතකොට ඒ කියන්නේ අවබෝධනය දැන් මේ ආනාපාන සතියෙන් ගෙනදලා කය යම් තැනකට යනවා ඒ ඒ තැන බුදු බුදුන් හොඳයි. එතකොට කෙනෙක් තමයි මම වශයෙන් හඳුනගන්න පුළුවන් මේ උරන් සාමයේ ධනිය සාමයේ ඔනෝලේ කියලා හඳුනගන්න පුළුවන්. ඒක පුළුවන්. හොඳයි. එතකොට සිතාලේ මනබ්බේ පත්තදි. සිතාලේ එතකොට මොන ඇඟේ පතේ මොන කක්කුම මොකක්ද නැහැ. නෑ ඒක නෙමෙයි. ඒක කොහොමද? ඒක නෑ දැනෙන්නේ. මොකද? මොකද කිව්වා? ප්‍රාර්ථනා තුනක් පිළිවෙන්නේ නැති ගියා. නැති ගියා. හරි. එතකොට මම ආනාපාන සතිය ඊට පස්සේ අඩු වෙනවා. ඒක උත්තරද? ආනාපාන සතිය චාරණය ගිලිනවා. දැන් කයට ආරණය එනවා. එනවා. හරි. එතකොට කය දැන් මේ පැත්තේ හැමතැනම අවබෝධය යොමු කරන හැමතැනම පාසාවක් කියලා බලනවා වගේ තේරෙනවා. හොඳයි. එතකොට මේ පැත්තේ දැන් හැමදාම වලමාරම කොච්චර වෙලාවකින් අද්දිනවද? දැන් එකම වලක බලන ඔයක හොඳයි. එතකොට ම්ම් වේදනාවෙන් ඉඳලා මොකද තේසක් නේද? නෑ සල්ලා නැසෙ හැල්ලුනේ නැත්නම් ආවද කියලා තේරෙන්නේ නැතර. සක්මන් ආවද මොකද වෙන්නේ? සක්මන් බාහිරට කොහෙත් යන්නේ නැහැ. ඒක සක්මන් යන්නේ යන්නේ දක්මී හොඳට වම් දක්මී යනවා. යනවා. බාහිරට යන්නේ නැහැ බාහිරට යන්නේ. හොඳට ඒ කියන්නේ දැන් වම් පාද දැන් මෙන්න කිරීම මොනවද කරනවද? මෙන්න කරන්නේ වම් තියෙනකොට වම් තුනක් දැනෙනවා. හැරෙනකොට හැරෙන බව දැනෙනවා. දකුණ දිනකොට දකුණ යන බව දැනෙනවා. සක් මේවා මෙන්න කරන්නේ නැහැ. මෙන්න කරන්නේ. එතකොට හිතට කරන්නේ නැහැ. හිත යන්නේ නැහැ. එතකොට වම් කකුල තියෙනකොට බලනවා බලනත් එක්ක බලන් ඉන්නවා. හිතෙන් දැන් කරනවා කරනවා තේරෙන්නේ නැද්ද? ඉතින් තේරෙන්නේ. අපිට සාමාන්‍ය අදරදා ජීවිතයේදී මොනවද කියන්නේ? සිතාර බලන්න හිතන්නේ. එදිනෙදා ජීවිතේදී කරන වැඩ සතිය කරනවා. සතිය කරනවා. හොඳයි. දැන් දැන් මේ තත්ත්වයේ දැන් එහෙනම් තමයි කය කය දැන් අපේ දැන් ඕනම තැනකට බලනවා නම් කැඩෙනවා නේද? තලබුලි බලනවා. එතන මෙතන නම් තමයි තියෙනවා. එතකොට දැන් බලපෑම ප්‍රශ්න මොකද්ද? දැන් කොහොමද බාහිර සමාජයේ මොකද මේ

තැනකට මේ මේ ඕනම තැනක එකක් තැනක් තෝරගන්න. තෝරගෙන එතන බොහොම නිෂ්කලංකව බලන්න ඉන්න. ඒක තමයි ඕනම කම්පැනි. එතන මෙතන සමාන ඒක බලන්න එතන සමාන බිගේ බලන්නකොට තමයි තමයි මෙතන හිතෙනවා. මේ මේකත් මේසත් මේක තමයි බලන්න ඒකම ඒක සමානව තමයි. ඒක ඇතුළත සමානව දැන් අපේ කම්පැනි දවසක් දෙකකට. ඒ අරමුණක් නැති සමාජයේ සතිය පවත්වා පුළුවන්. ඒක අපිට මොන හිතාගෙන වරද අන්න එකලක් සතියට තියෙනවා. ඒක ඉතින් තමයි වරදක් තියෙන්නේ. ආවද? පරවද? හොඳයි. මොකක්ද බලලා ඒක සල්ලි වලට පස්සේ සල්ලි වලට පිට ඉන්න බලන්න ඒ ඉතින් මොකක්ද හිතන්නවත් අරමුණක් ගන්නවත් මේ මොකක්ද මේ කියලා හිතන්නවත් මොකක්වත් නැහැ සමනයවත් එක පරම සමනයෙන් ඉන්න උත්සාහ කරන්න. තමයි මට ආයි කියන්නේ. හොඳයි හොඳයි. හොඳයි. දැන් සම්මයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ සක්මන් භාවනාව විතරයි ලියලා තියෙන්නේ. මුලින්ම දකුණු වම යන්නේ මම කරමින් බාර පහහක් ගමන් කර පසුව මම නොකව පාදයේ යටිපතුල වේදනා ස්පර්ශ වන හැටි බලා සිටිමි. එයින් මානත රාගතරම ගණනයේ පාදා බිඳ කොටසයි. අනෙක් කොටස් එතරම් සිතට වැටහෙන්නේ නැත. පාද දෙකේම ඒ ආකාරයමයි. එසේ වන්නේ පාදා පදන අවස්ථාවේදී රෝහණ පදවපදන නිසාද. කර්මාවෙන් පහදාගෙන මනයි. මේ මාර්ගයට තමයි සත්‍ය දෙකකි. පරවන්ත. ඔකරේක හිතන්න බෑ අපේ දැන් දැනන දේ පිළිගන්නයි තියෙන්නේ. එහෙම නැතුව අපේ මේ අපේ දැනන බෑ මේක මට මේකම එච්චර වටිනවා කියලා මම දැන් අවිදිනවා බෑ වෙනස් කරත් එහෙම බලවදී. එහෙම නෙවෙයි යන්නේ. අපි සාමාන්‍ය විදිහට කරනවා සක්මන් කරනවා. ඒ සක්මන් කරද්දී වරන් අපේ වදන්නේ වදනවා ටික බලන්න. එතකොට මේ බලන ඒ බලන බලවත් එක්ක වරන් වරන් අල්ලගෙන ඒක දෙබර පාරක් ගන්න. ඒ වදනවා බලවත්. ආයි මේක ගැන මේ ප්‍රශ්න ගන්න අවශ්‍ය නැහැ. මේ කොහේවත් ප්‍රශ්න නැහැ. අපිට මේ බලේ උත්තර මෙතන කියලා මේ මේක බලන්න අවශ්‍ය නැහැ. හොඳයි. දැන් ප්‍රශ්නය. පරයන්ක භාවනාව. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී මොනවායි කටවන් අනිමා මම දැනුනි. වලක මස්පිඩු සලවන කතියක්ද දැනිනි. මේ භාවනාවේ ලක්ෂණයක්ද. අද උදේ භාවනා කරද්දී කකුල් වල අත්වලද එසේ කටාවලයක් පනි ගතියක් දැනිනි. අන්තරයේදී මට මේ මදරේ පරමත සයන්න ගතියක් දැනිනි. මේවා භාවනාවේ ලක්ෂණ දෙය කරුණාව කර පහදා දෙන්න. සක්මන් භාවනාව. එතරම් තියෙන්නේ. සක්මන් භාවනාවක් තියෙනවා සමහර. අහ් ඒකත් කියන්න බලන්න. සක්මන් කරන අතරතුරදී උසවලා පදනවා යනුවෙන් සිතමින් පාද තබන්නේමි. එවිට පදගතියත් උෂ්ණය නාසය තුළ දැනේ. එහෙත් සිතන ගමන් කරන ගතියක් දැනේ. මම මලදී සිත එකඟවර ගන්නා අන්දම පැහැදිලි කර බලමි. ඔබ වහන්සේට පරිවන් සන්න. මොකද අන්තිම වාක්‍යය තමයි මේ එහෙත් සිතවලි ගමන් කරන ගතියක් දැනේ. මේවා සිසීක කරගන්න සිත එකඟ කරගන්න අනුබල පැහැදිලි කර ගැනීමයි. හොඳයි සත් නිරෝධනාබ්‍රහ්ම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ භාවනා ප්‍රතිඵල තමයි ඒ කියන්නේ ආරම්භ කියන තමයි තත්පත්ලනවා. ඒ නිසා තමයි කන්තරම් ගන්න සාමාන්‍යයෙන් අපේ භාවනා කරගෙන යනකොට මේ අපේ මරේ තවත් ක්‍රියාකාරීත්වය කියන්නේ අන්න කියන්නේ උත්තේජනය වෙනවා. ඒ කියන්නේ අපිට සමානවට අලුතෙන් සංවේදී බවක් උපදිනවා. එතකොට අපි සංවේදී බවක් කියනවා. ඒ නිසා අපිට කලින් අමලිච්ච බව සමහරට බලන්න පුළුවන්. තේච්චරයි බලන්නේ. නමුත් තව කාලයක් යනකොට ඔන්න සමාන වෙනවා. ඒ නිසා මුකුත් තාම නවවෙන්න ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ බඩේ මුකුත් වෙච්ච නිසා තමයි මේ ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඔක නැවත නැවත වනකොට ඔය සමාන බවට පත් වෙන සමාන සමාන වෙනවා. දවසක් ඒක ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සක්මන් භාවනාව සිතිවිලි

ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් මම සම්මේධනාවන්ගෙන් අනිත්‍යලා ඊට පසු විපිලිකලට පමණ දැනට අවුරුදු දෙකකට පමණ කලින් ආනාපාන සතිය මුල් කමටහන වශයෙන් තබා ගතිමි. දැනට මට ආස්වාස ප්‍රස්වාස එක සෝවා බලන අතර ආස්වාසය දුරවල්ලක් උඩට උඩට යන ආකාරය නිසා උස්වලින් පොඩක් පගේ යන ආකාරයටත් හුස්ම ඉතා දිගට යන ආකාරයටත් සමහර විට කෙටි යන ආකාරයටත් ආ හුස්ම රැල්ල කොටස් කොටස් බලවම යන ආකාරයටත් දැනේ. මා බලත රූපයට වඩා සිතිවිල්ල වෙනස් වන ආකාරය බලයි. දවස ආනුභවංශ දෙකක් පපස් නම පපස් පපමි. ඔබ වහන්සේට ඔබ රාමර නිවනිසා මට දැනගන්න පුළුවන් මේ දැන් මේ සිතුවට බලද්ද මොකද වෙන්නේ කියලා. කාගෙද කියලා පොඩ්ඩක් කියනවද? නැද්ද කවුද? මොකෙක් කෙනෙක් නැද්ද? උදේ කියන්න ඒ කියන්නේ මම සිතේ කමක් නැහැ දැන් හැබැයි එකපාරටම උතෙන්ට දානටත් වඩා මේ හුස්ම ගන්න ටිකක් ඔතන ඉඳද්දී කයට බලන්න තමයි දැන් එකපාරටම හිතට බලලා තියෙනවා පොඩ්ඩක් අහන්නක කියන්න තමයි ඒ කියන්නේ සිද්ධාන්තයක් වශයෙන් තමයි sa sampai jalan sa awapan sa tebang lalang lalang lalang kira kira ni වේදනාවන් වලට මේ කායන පසනාව වලන පසනාව සෑහෙන ප්‍රගමත්තක් ගත්තට පස්සේ අපිට බලන්න මනෝමත්ත්‍ය සතිය ඊළඟට වේදනාව කරන්න බලන්න හිත බල බලන්න මම අප සමහර කෙනෙක් ඉන්නේ මම කියන්නේ මේ ආනාපාන සතිය වගේ දිගේ ටිකක් බලනවා ඒ හැකියාව තව කෙනෙක් ඉන්නත් පවා ඒක දිහා බලලා හිත යන බවට අහුවෙන්නේ නැත következésbe itt igazából a máig, amilettem érzékelhető, amikor nem metal, illetve amikor elmegy hát itt is hirtelen a ruhájában akarata, sitten passzolgattunk pedig a අධ්‍යක්ෂකවරයා කියන්නතෝ තම නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒ නිසා මේ කරුණ අනුව හිතාගන්න තමන් තමන්වත් teman kita mengenal bersama secara apa teman kata aku dapat kata boleh mengatakan kalau kita kita rasa kita orang kita dapat teman saudara ini teman depan dengan basta upeksa ada ini kita dengan ekalan ekalan depan yang ada orang orang itu orang අපේ සතිය ලබන වරණ මේවා බලනවා තේරෙනවා නම් කරන්නේ නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මා ටික කාලක සිට ආනාපාන සති භාවනාව කරනවා. ටික වෙලාවක් හුස්ම රැල්ල දිහා බලා හිඳ කායට සිත යොමු කරමින් බලා මේ ශරීරයේ සතර මහා ධාතුන්ගෙන් සෑදෙනා වූ එකක් බව ඒ අනිත්‍ය බවක් හිත අදිෂ්ඨාන කරමින් ශරීරයේ දිහා බලා ඉන්නවා. වරක කයේ චලනයක් ඇතිවිය. ඒ දෙස බලමින් සිටින එත එයක් පිළිවිය. පරද ශරීරයේ වේදනා කෙසේ පැක්කුම් වෙයි දුක් ඇතිවිය. ඒවා එතන ඇතිවෙන යන බව දැනගනිමි. මේ ඉදිරියට මානත බාහිර ඉදිරියට කරගැනීමට උපදෙස් ලබා දෙනමින් ඉතා කරුණාවෙන් ඔබ වහන්සේගේ ප්‍රාණ යමද ඉල්ලා සිටින. කලිතෙන් අරබන්නේ හොඳට දැන් හුස්ම සංසුනනට පස්සේ දැන් කයට දානවා කියලා තියෙනවා. ඒක අර කන්න විස්තර කරනවානේ තමන්ට හොඳට එකතනක් හොඳට හොඳට වුණා ඉන්න හැකියාව ලැබුණොත් එතන හොඳට සමීප වෙලා බලන්න. ආයෙත් මතකට ගන්න අවශ්‍ය නැහැ. කෙනෙක් මතක හොයන්න අවශ්‍ය නැහැ. දැන් බලන්න හොඳට සහල්ලාවෙන් මේක මේක දුරවලා මේක හිතන්නේ නැතව මොකොත් අමුතුවෙන් හිතන්න බෑ ප්‍රයත්නම. ඒ කියන්නේ අපි මෙතන මේ හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ නේද? නැත්නම් දුක දුක කියලා මෙනෙහි කරන්නේ. මනාපාරක් එක මෙනෙහි කරන්නේ. ඇත්තටම මේ මෙනෙහි කරනවා කරහා යන වැටහීමක් නෙවෙයි මේක. අපිට මේක මෙනෙහි කරන වශයෙන් හදාගන්න එපා. නමුත් ඒක චින්තාමය මට්ටම විතරයි. දැන් අපි භාවනා කරනවා ඕනෑමනේ අපි බොහෝ මේ හිතේ තියෙන විතර්ක සංසිඳාගෙන ඒ නැත්තම් හිත පුරාන්තර නිශ්ශබ්ද කරගෙන අපි ඕන මධ්‍යස්ථ නිරීක්ෂණය කරනවා. මේ අපේ හොඳට තේරෙච්ච සතයකින් එකලෙච්ච හිතකින් මේ සංස්කාර බලන නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරන්න ඕනේ මොකද වෙන්නේ? ඉතින් මේ බුදුහාමර කියනකොට මේක අනිත්‍ය වෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම අනිත්‍ය අපිටත් තව අනිත්‍ය වශයෙන් ඕන පන්නාවි. ඒක තියෙන්නේ. මොකද මේ තමයි බුදුහාමර අනිත්‍ය කියලා කියනකොට නෑ අනිත්‍යලා තියෙන්නේ. ඒක සබඳව අනිත්‍යයි. මොකද මනාත්ම හේතන්සාර පරිණත වෙනවා. ඒ හේතන අනිත්‍යයි. ඉතින් මේ හේතන ශක්තිය තවතාවක් පතරන්නේ නැහැ. ඒ ශක්තිය බලවත් කරනවා තමයි. ඒකට සිද්ධාන්තයක් වශයෙන් අපිට තෝරන අතර අපේ ප්‍රත්‍යක්ෂ nagkalaabkan o nagharala, magkaroon mo. Hindi ka naman tayong bantin. Hindi. Ilang taas ni Swami Lanza? Gawin niya ni Swami Lanza. Sakman na lang. Dahil pala ba pala pagbuna ito? Pala na lang ba? Ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito, ito,

mereka para para kandas para basa kita bukan kena kita bahasa hanya pedas dan kari mereka lain bahan basa kalau mereka bukan kita lagi cari pola sikit dan sekali bagi beda lawak bagi nyatara ya kamen aduan bawah bagi

පරයන්ක භාවනාව එක දෙයක් කියන්න තිබුණා. මට පොඩ්ඩක් ඒ පරයන්ක භාවනාවේ කොටස පොඩ්ඩක් කියලාදයි. මට ඉඳලාම කියන්න. පොඩ්ඩක් කියන්න. මම කර්මස්ථාන කරගෙන සිතාම කරගෙන සිටින විට සිත සැපේ පිටන බව මම කා ලබන්නේ බව දැනේ. විට පරබකට මම කර්මස්ථානයේ දැස සිතාම කරගෙන සිට බවසා ඒ ප්‍රදස්තම් පෙරේ. හොඳයි. හරි. දැන් මෙතන අපේ මේ එක පාර්කලකට මූල කර්මස්ථානය හොඳට ප්‍රකටව තියෙද්දී අපි කයට බලන පානාවේ කයට බලන තරම් ප්‍රමාණවත් එකම බවක් හැමෝම කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? නෝ. මෙන්න දෙන්නෙක් වෙනවා. හොඳයි හොඳයි. දෙන්නට එකම ප්‍රශ්න තියෙන්නේ. හරි. ආ එක්කෙනයි නේ හොඳයි හොඳයි. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපවාසය මොකද්ද? ඒ කියන්නේ දැන් අර කයේ තියෙන බලමුද්‍රය තියෙනට බාන්න කලින් හිත පත්තන නිකන් නිකනේ ආනාපාන සතිය ඇත්තම නැත්තම මොකද්ද? සයනස පැයකමාරක් විතර ඔය සිදුවීම වුණා මම ඇහෙන වෙලාවක් මේ කය මේ මූල කර්මස්ථානේ මෙනෙහි කරා ඊට පස්සේ මේ එතකොට හොඳට ආස්වාසය ප්‍රසවාසය වෙන්කර ගන්න බැරි තරම තමයි සිරුණාද? එහෙමයි කියන්නේ. එහෙමයි. ඒ තත්ත්වය කොච්චර විතර පැවැත්වද? ඒ தත්ත්වය පැයක් විතර මේ පැත්තා ඊට පස්සේ මේ කාට බන්නේ එහෙමයි සයිනා හොඳයි එහෙමම බන්නේ දැන් ඒ එහෙම බලනකොටත් බන් අපේ අපේ යම් සංවේදනයක් බලනවා කියලා එහෙම ඒ බලනකොට බන් හොයන් හිතන එතන මේ බලන්න ඉරන්සේද බලන්න බලන්සේද ඒ ගන්න එපා. ඒ ඒ වචන දාන්න බොත් මේ ආමන. ඒ මොකක්වත් නෑ මම මම තමයි ඉතාලම සම්පච්ච ඉතාලම එකලවට හිතක්. ඒ හිතට මේ කය කොහොමද ප්‍රකටතාවක් ඔන්න කොහොමද තනක ඔන්න ප්‍රකටව ඔන්න අපතේ වාත් වෙනවා. හරිද? ප්‍රකටව මම තදගතියක් දැනෙනවා. ඒක තමයි ආර බාත ලක්ෂණයක් කොහොමද තේරෙනවා. එතකොට අනුව යොමු කරන්න ඒ කොතනද කියලා හොයන්න ඕනේ. කියන්නේ කොතනද කියලා මේ මේ ධනය සබ්බේ නැත්නම් මේ උරහින් සබ්බේ කියලා හොයන්න ගියොත් ඒක බරක්. ඒක තමයි අවශ්‍ය නැහැ. අපේ ධනය සබ්බේ අපි මම විස්තර කරන්න අපේ බලන්න කියන්න අපේ ධනය සබ්බේ. ඔන්න තමයි තියෙන්නේ යොමු කරා. යොමු කරනවා ඒතරම් බාධා වෙක්ෂණය කරන්න. දැන් ඒතරම් කරන ඒතරම් තමයි වැටෙන්නේ නැත්නම් ඊළඟට ඊට වඩා විතරක් හොඳට පිටට යනවා නම් එතනට බලන්න. එහෙමයි. බලන්න. ඔබ කර කර යනකොට ඒක ඇසෙන්න ගත්තොත් පන්නේ මොලේ පොළ වෙනස්තාවට වෙන්න. එහෙමයි. ඒ කියන්නේ මොල කරනස්තාවට බලලා තමයි මේ පාඩේ කරවවත් කරගන්න. අද අපි මේ වැඩේ කරගෙන යනකොට ඔන්න ඉතින් මේක නිකන් මේ පිළිපලක් කියලා දැන් මේ බලබලා ඉන්නවා. ඒක බල වෙනවා. ඉතින් ආ මේ සපෝ මේ මොල කරනස්තාවට ආවවත් කරගන්නවා. මොකක්ද ආව බලනවා. කාම ධර්මස්තන් දාලා ආය කරනවා. මේ කාම ප්‍රාණ ධර්මස්තන් වලම මේ විදිහට පුළුවන්. ඒක තමයි පොඩ්ඩක් ඉතින් එහෙම තමයි. කනතර හොඳයි. හොඳයි. හොඳයි. හිත ගොඩක් මේ මිදෙන්නෝ කියලා බල කරනවා මේ සතියෙන් මිදෙන්න මර වේදනාව එනකොට සතියෙන් මිදිලා අර මේ වේදනාව දෙන ඒක තමයි අර එකම අඩු එකම අඩු අඩු වෙනවා තව මෙහෙමත් වෙනවා. එකම බව තියෙන කොටත් මේක දැන් ප්‍රබලව බලනවා. ඒ කියන්නේ කලින්ට වඩා දැන් හිතේ විසිරිච්ච ගතියක් තියෙනවා නම් තව මේ බව අතරින් බලන්නේ නැහැ. හිතේ බලන එකම බවක් තියෙනවා සෝවානාවක් බව ප්‍රතිපාද බලනවා. හැබැයි අපේ වේදනාව බලවත් තමයි මේක මම මේ වේදනාව තියෙන තැන කැසාවක් නැත්නම් අතවලත් ඉතින් බඩේ තවත් ප්‍රශ්නයක්. එහෙනම් බෑ මේක වෙනවා වෙද්දී බොහොම විසීමින් යුක්ත බොහොම මධ්‍යස්ථ නිරීක්ෂණය කරනවා. ඔව්. එහෙනම් කාලයක් කැරකට බව කරනවා බලන්න බෑ. හොඳයි හොඳයි. පරණ සම්මේ. අන්තිම ප්‍රශ්නේ ස්වාමීනි. පරණ සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ ආරම්භ දෙකක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව කරන කෙනෙක්නේ. මොකද වා භාවනා කරන්නේ. සක්මන් භාවනාව කරන විට බඳ ඒ පාදවල ස්පර්ශය කරන කඩසරණ සක්මන් කරන්නේ. පරිපාලනයේ යන සපයලා පාලපතරයි මන් පොකෝ සපා පාලපතර පතරයි සයන්නා බලන ආකාරය බලන ආකාරය

సంతాన ప్రాణాత్మక ఆత్మయ సిత అత్తమాతర పాదాధర సభవాద ప్రబల సభవాద లయీకరణి పాద ప్రబలతర మరత పాద ప్రబలతర ప్రభావైత పతర దాతరాయ ಸಭೆಯಲ್ಲಿ ಆಗ್ತಾ ಇದ್ದೀನಿ ಬಲದ ಆಕಾರಕ್ಕೆ කොහොම පැයකට වැඩි වේලාවක් සක්මන් කළ යුතුද? ටික දවසක සිට මා පැයක් වේලාවක් සක්මන් කරන්නේ ඉතා ආයාසයෙනි. බාලට විනාඩි 20ක් පමණ සක්මන් කරන විට මට පඩ රෙදමතක් දැනේ. සමහර දිනක මම සක්මන අතර බබලවට පැයයන් කීට යන්නේ. හොඳයි. ඉන්න මේ මේ ගැන කියලෙමු. මේ මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න හොඳයි. දැන් සක්මන මේ කියන්නේ සරල කරගත්ත තරමට හිත සිහිනුව ගන්න පුළුවන්. දැන් මේක අපි ටිකක් මෙහෙම සමහරක් තියෙනවා. මොකද දැන් අපි වෙන බහයක් එක විදිහට කරනවා, තව වෙන බහයක් තව විදිහකට කරනවා. ඉතින් අර ටිකක් විශේෂයි ඒකට. අර සක්මන් නිකන් නිදන්නා බුදුන මේ සාමාන්‍ය කාර්යවලට වඩා අපේ ලොකු මෙහෙයකින් තමයි மெத்தட் இல்லை எல்லாரும் எல்லாரும்

යමක් වාසභාව නැත. පිටවාරාවක් සිට පවයන්කෝ නැගී සිටිමි. බාරවෝ ස්වාමීන් වහන්සේ මගේ බාරදේව බෝධිත බාරන්සේට කායෝප ප්‍රකාශ පතමි. බාරන්සේට බෝධිකාය ලැබේවා. පුළුවන් මේ කාගෙද කියලා දැනගන්න. ඔව් පොඩ්ඩක් කියන්නකෝ ආය දැන් සක්මනට මේ අරමුණට සරල කරගන්න. සක්මනේදී විශේෂ ප්‍රශ්නයක් සරල සරල කරගන්න කියන්නේ අමුතුවෙන් වරන් වරන් ඉපදයි. දැන් කෙනෙක් තමයි ගතිය මේ බව පිටි බව වෙන හැටි හුස්ම රැල්ලේ ස්වභාවය අපිට කර කරා දැන් මේ තත්ත්වය දැනෙන්නේ දැන් හුස්ම සමහරලාට හුස්ම ගැන හිතන්නේ නැහැ මම හුඟාත්ම සූදානම් වෙලා යනවා මම හොඳටම හුස්ම ගැනම හිතනවා කියලා. නමුත් මේ බොහෝ වෙලාවට හිතන්න පුළුවන් නැහැ. හිතන්න පුළුවන් නැහැ කියලා නිකන් නිින්ද නිින්ද ගිහිල්ලා කියලා තමයි මට හුඟක් වෙලාවට හිතෙන්නේ. දැන් සක්මන් භාවනාව කරගෙන ඉන්නකොට ඉස්සෙම වහන්නේ. දැන් සක්මන් භාවනාව ඔබට යනකොට වෙන ස්පාරය වගේ එහෙමයි. හොඳයි. එතකොට දැන් මම දැන් පටන් ගන්න කොච්චර කරනවද? අවුරුදු දෙකක් විතර වෙනවා. අවුරුදු දෙකක් වුණා. කාණ්ඩයේ ඔබට මේ පරයන්ක බහිනවද මොහිතේ ප්‍රසාසයේ මේකේ ප්‍රසාසයේ මොකද වටිනවද? එහෙම. වටිනවා. ඊළඟට ඒකෙන් බඩ සෝමාගෙන ගියාද? කෙනෙක් මඩකට බලනවා ආශාස ප්‍රසාස සංසිඳනවා ඒ ඒකත් කළාද? එහෙම. කෙනා. ඒ සංසිඳන පස්සේ ඊළඟට මොකද කළේ? ඊළඟට ඔය ඔය වේදනා නිකන් මරණීය ඒ තත්ත්වයන් මේ සාමාන්‍යයෙන් මරණය කියලා හිතන තරම් වේදනාවල් ඇති වුණා. යම් යම් අවස්ථාවලදී. ඊට පස්සේ අර කඩා වැටෙන ස්වභාවය. ඒක තමයි ඒ වේදනාවලුත් ප්‍රේක්ෂණය කළාද? එහෙමයි. බාහිර කියලා. ඒ කියන්නේ මොකක්ද කරන්නේ තෝ ශරීර ප්‍රේක්ෂා පාත්‍ර බාහිර කියලා. ඔව් ඔව්. ඒක පත්‍රිකා කරාද? එහෙනම් මාස 6ක් විතර තිබුණා. මහරලාවට දිව එහෙම මේක තදනවර තියෙනවා සමහර වෙලාවට. තද වේදනාවක් දැනෙනවා දිවේ. එහෙම මෑතක් වෙනකම් වගේ එහෙම තිබ්බා. හොඳයි. ඒක නෑ වේදනාව බලද්දී කම් ඔලුවට ආතතියක් කියන දෙන්නද? එහෙම නෑ. එහෙම නෑ. බලන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙනවා මේ වේදනාව කදින්ම. ඒක තමයි. තම වේදනාව අපිට කොහොමද බලන්නේ කියලා තේරෙනවද? ආදාර බලන්නේ කොන්දක බලන්නේ කියලා තේරෙන්නේ නැත්තම් තේරෙනවා ඒ බලන්නේ පුළුවන් පුළුවන් මොනවාද මොකද තේරෙන්නේ මොනවාද බලද්දි තේරෙනවද දැන් මේ වේදනාවන් ස්වභාවය දැන් මාස 6කට වැඩි මේ වේදනා ස්වභාවය පහව ගිහිල්ලා ඔව් නෑ වේදනාව ඒ කියන්නේ කකුල වේදනාව දැනන කකුල හිරවැටෙනවා වගේම ඉතර වෙනදාලා දැනෙන ඇඟ පපුව තද වෙන ඒවා ඒවා දැන් නෑ ಬಂದ್ಬಿಟ್ಟು ಮಗನ ಮಗನ ಇದಕ್ಕೆ ಬಂದಕರವನ್ನೇ ಬಂದು ಆನಾಪಾನಿಲಿತಾನಿದ್ನೆ ಇತ ಹಿಂದಿನ ನಾಳೆಯನ್ನ ಸತ್ವನೇದಿ ಎರಡನೇ ಸತ್ವವನ್ನ ಜಗತ್ತವನ್ನ ಕರ್ತವ್ಯ ಬೇಡ ಎಲ್ಲರಲ್ಲಿ ಎಲ್ಲ ನಾವು ಪದ್ದಕ್ಕ ಸತ್ವ ಸತ್ವ ಸತ್ವನೇಟ ನಮಗೆ ಪದ್ದಕ್ಕ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් කියන්නේ කෙනෙක් කරන්නේ නැතුව කියන්නේ නේද? මානසික හිත දෙහිත් බලපෑම් සපනාවට සිතාරන්නේ සිතිවිලි එනවා සිතේ නැවත සිත මේ සක්මනට ගන්නවා එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ බඩ කරබරන්නේ නෑ. හොඳයි. දැන් නාමත් අනුව දැන් ඒ කියන්නේ මෑතක සිට දන්නේ නෑ මේ නිකන් එකපාරට හැරුණා වගේ වෙලා නැවත ඉතින් මට දැනෙන එපාර සිතිවිලි දැනෙනවා ශබ්ද ඇහෙනවා ඒ මේ පස්සේ එහෙමද ඔය සමාජයට පැය භාගකින් එක දැන් වෙනදා වගේ පැය දෙක තුන ඉන්න බෑ. හා ඒකට ප්‍රශ්න නෑ. ඒක මට බලන්න මම ඒකට වාක් වාක් සක්මන් එක් සක්මන් වලට පොඩ්ඩක් පරීක්ෂා කරලා පස්සේ එකක් තමයි උපපාත අහලා මේ ආනාපාන සතියට යන්න නැතුව ප්‍රබන්ධයෙන් හිත බලන බලන හිතන බලන බලනත් ඒක නිකන් බලතවන්ස් ඒ වගේ දෙයක් හිතේ අනුකම්පාවක් තියෙනවා නැත්නම් මොකටද සදාරවද මම කීපදවසක් මම ඒ සක්මන නොකර වැඩ දින කරා වාඩි වෙලා මම බැලුවා එතකොට සමාධි ස්වභාවය එන්නේ මේ එන්නේ නැහැ. එතකොට එතකොට හිතාගන්නවද? ඔය සිප්පි වෙලි සබ්බ ඒව තියෙනවා එතකොට. හොඳයි. el බලන්න කියලා. ඔහේ ඉන්නවා මේ සිතාමන්නේ බලනවා ගියා මේ සිතාවක් ආවත් නැහැ. මොකදාවකුත් නැහැ. මොහොරාට සිතිවිලි ඉන්න කියලා නිකන් ඉන්නේ. ඒක තමයි කියන්නේ. මේ සිතාවන් ආපෝයක ඔස්සේ ගියා. ඔස්සේ ගියා කියන්නේ ඒක ඒක අවබෝධය යොමු කළා. ඒකම බලන ක්‍රමානුකූලව ඒක අබෝලා අබෝලා අබෝලා ගියා. බලලා ගියා. දැන් කයට බලන්නත් එපා. හොඳයි. කයේ මුකුත් වේදනාවක් කරන්න කරන්නත් එපා. ඊළඟට අලුත් දැන් සිතුවිල්ලක් ආවෙත් නැහැ. මොන මොන මොකක්වත් ඇත්තෙත් නැහැ. දැන් මේ තියෙන නිකන් තෝරගන්න ඉස්සබාවක් නේ. ඉස්සබාවය කම්මැලි ඉස්සබාවය. ඉස්සබාවය කම්මැලි හරි. ඒත් අන්නේ තත්ත්වය කියන්නේ ඒ තත්ත්වය තුළ බලන්න බයක් කරන්න පුළුවන් කියලා. විනාඩි 10කට වැඩි පරිමාණයක්. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මොනවා දැනගන්න සමාජය තමයි අතට දාන්න එපා. ඒකම කරන් තියෙන වෙනස්කම. දැන් අපි සක්මනේට මාක්ස් අර කාලයක් ගත වෙනකොට උඹා පොඩට හිත සමාධිය වෙනවා. සමාධිය පරයන්කදී වාදනයම උඹා ධම්ම සමාධිය කරහා අපිට එනවා. එතකොට තමයි තේරෙන්නේ මොකද්ද මේ කියලා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඊට මතපිටින් අතට දාන්න. ඊට මතපිටින් මොකද අරමුණ නැති ස්වභාවයට විතරමන්න. දැන් අවිනිත සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒ කියන්නේ පාලි තියෙනන්නේ බලේ මතක් කරද කියලා මතක් කරනවා කියලා. ඒ කියන්නේ අපේ මොක දැනට පාන ආරවණය මෙතනන්නේ නෑ. ඒ මොනවට මොකද බලන්නේ නැතිසම ආරවණ කරනවා. මම සමහර වෙලාවට හිතනවා නෙමෙයි ඒ මුකුත්ම හිස්පල් තියෙනකොට ආනාපානය මෙනෙහි කරන්න හිතෙනවා. ඉතින් නෑ. ඒක නෑ. ඒ කියන්නේ මේ මේ අනිත්‍ය සමාධිය වල සමාධිය වල ආව අරමුණක් දෙන්න යන්න එපා. ඒ කියන්නේ විපස්සනාම යන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පරමත්තම කියන්නේ පරමත්තම. ඉතින් අපි මෙතන ගියාට පස්සේ අපේ ආව අරමුණක් බලනවා කියන්නේ අපිට තාම බලන්න වැටෙන්නේ නැහැ. කියන්නේ මේ දැන් මේ උදන්නේ නැහැ අප අපේ හිතේ සියල්ලම එකම මනක් ඇති වෙලා තියෙනවා. දැන් මේ අරමුණකින් තොරව සතියට පවත්වන්න පුළුවන් දැන්. ඒ ඒක දැන් අපිට වෙලා තියෙන වරද්ද තමයි අපිට දැන් බලන බලන තමයි එතන පාලා තියෙන්නේ. එතකොට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ වලට හිත මත පිටින් එතන එතන අරමුණු කරන්න. මේ කියලා තේරෙනවද? මට පැහැදිලි මගේ පැහැදිලිනේ. ඔව්. මේ වාහනේ ගමන් අපිට සිතාවක් ආවා කියලා හිතේ ලකුණකම බලක් නැහැ දැන් සිතලක් එනවා මේ ඒක ඒ ඒ ආපසුබව මම බලනවා තේරෙනවද බලන මොනසේ බලන බලන බලන ඔබෙන් ආවේ බලනවා බලන්නත් එපා ආනාපාන සබලන කරන්නත් එපා හිතේ අප මොකටද සතලක් මොනවාක් ආවේ නැහැ කියලා බලන්නක් එතකොට මොකක්ද ඒකේ අරමුණ මුකුත් අහන අරමුණක් මුකුත් මුකුත් නැහැ අන්නේ අරමුණක් නැති ස්වභාවය ඒ අරමුණේ ඉන්න දැන් තේරුණාද හරි එතකොට තවන්න තේරෙයි සතියක් සහිතව තමයි එතන ඉන්නේ අරබා මොකක්වත් නොබන්නේ අරගෙන නින්දගිරා වගේ හරි නැත්නම් සම්පූර්ණ සීල සම්මේලනා වගේ නෙමෙයි බලන්නේ බොහොම සතිමත් ඉන්නේ අරමුණක් නැතුව තේරුණාද එහෙනම් ඒක කලින් බලන්න එතකොට කලින් බලන්න කතා කරමු එහෙම ඒ කියන්නේ දැන් කරන්න තියෙන්නේ සක්මන් බලන්න නැතව කෙලින්ම වඩනවා වඩනවා වගේ බලන්න හදන්න බලන්න සෑහලුවෙන් දැන් නිකන් පද කරගෙන දත්තට ගන්න බොහෝම සෑහලුවෙන් මේ බලන් ඉන්නවා හිත දෙහා එතකොට මේ සතල් කියපත් ඒක එන්න අද බලන්න තේරෙනවද ඒ ඉබදන්න බලන්න හිතේ බලන්න ඉන්නකොට පොඩ පොඩ පොඩ බලනවා ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරනවා එක දිගට පැයක් පමණ. ඔව්. මම භාවනාවට එළද 2010 ඉඳලා දිනපතා ගෙදරත් භාවනා කරනවා. දැන් මම මුලින් කරපු අත්හැරලා දැන් පාදේ ස්පර්ශ වෙන තැන බලාගෙන කාලයක් ගියා. දැන් මම පාවෙන ගතියෙන් වගේ සක්මනේ යන්නේ වැඩි තද වීම ඒව බලන්නේ සමහර වෙලාවකට මට දැනෙනවා මං ඉස්සරහින් සක්මනේ යනවා වගේ ඒ ටික තමයි සක්මන් භාවනාවේ ඔව් ඊට පස්සේ මං සක්මන් පැය භාගයක් පැයක් කරලා තමයි පරියන්කට එන්නේ පරියන්කදී හුස්ම රැල්ලට හිත යොදලා ඒ සිහින් වුණාට පස්සේ වෙලාවකට විනාඩි 5ක් 10කින් සිහින් වෙනවා වෙලාවකට ඉඳගත්තු සැනින් සිහින් වෙනවා ඊට පස්සේ කයට හිත යොදවලා කයේ තියෙන උණුසුම සීතල චංචල ඒවා දිහා බලන් හිටියා දැන් මම උණුසුමක් වෙනකොට තැනම දුවන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්නවා. බලන් ඉන්නකොට මට දැනෙනවා මේක කවුරුත් කරන දෙයක් නෙමෙයි. මේක ඇති වෙනවා ඊට පස්සේ උසම තියෙනවා. පෙරපලා යන්න නැතිලා යනවා. ඊට පස්සේ නැවත අලුත් එකක් වෙනවා. එක්ක සීතල හෝ වේදනාවක් හෝ ඒ දිහා ඒ විදිහට බලන් ඉන්නවා. ඔව්. දැන් සමහරලාට එන සිතුවිලි ඒ සිතුවිලි මම මේක සිතුවිල්ල දිහා හම්පිට බලන් ඉඳලා මේක දේශයක් දේශ සිතුවිල්ලක් ඒක යවනවා ඊට පස්සේ නැවත වෙනස් සිතුවිල්ලක් අහම ඒ විදිහට සිතුවිලි පින් කර කර බලන හොඳයි ම්ම් තව දිගට කරගෙන යන්න දැන් අවුරුදු 10 2000 කියලා කෝනේ බලන්න දැන් සමානවාදී අර කල්මනාට කරනවා තමයි ශක්තිය මනෝට ශක්තිය තියෙනවා අපස්තන් සිතුවිල්ලක් ආවා ඒක ගියා දැන් එහෙම ගියාට පස්සේ වනාරම්ම නැත්තම් මොකද වෙන්නේ? මම විනාඩි 10 15 වගේ කිසිම සිතවිල්ලක් නැතුව මම ඉඳලා තියෙනවා. හොඳයි. එතකොට කියන්නේ වේදනාවකුත් නෑ වෙලාවේ. නෑ. ආනාපානයට හැමෙත් නෑ. උකුත් නෑ. මේ ඉන්න පුළුවන් මේ තමයි කියන්නේ හොඳ අවබෝධයක් බලක් තමයි. හොඳයි. අනිකර සතියේ මේ ටික කරන්න. හොඳයි. එහෙනම් හොඳයි. ඒ තත්ත්වය බලන්න. ඒ தත්ත්වෙ නිකන් දෙබර වගේ කරගන්න. දැන් ඒ தත්ත්වෙ ඒ தත්ත්වෙ තමයි දැන් ප්‍රබල කරන්න තියෙන්නේ. දැන් අපි දැන් අරමුණත් එක්ක ගියා. දැන් යන්න තියෙන අරමුණ නැති ස්වභාවය තමයි අපිට අපේ හිතේ ප්‍රබල ප්‍රබල කරන්න තියෙන්නේ. එහෙනම් ඒ නිසා දැන් සිතුවිලි බල බල හිතේ එකක් බොරවලා ඊළඟට වේදනාවක් ඇත්තෙත් නෑ. ප්‍රබල ප්‍රශ්නයක් නෑ ඒක අරමුණ නොකරම අපිට දාන්න. අතෙන්ට දාලා එතන දැන් ඊළඟ 10ක් නම් පුළුවන් ඒක ඊළඟ 15ක් වගේ ඉන්න බලන්න. ඊළඟ 20ක් ඉන්නවා. පැයක් වුණත් කමන්නේ ඒක හොඳට ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. සක්මනේ බලනකොට හොඳයි සක්මනේදී දැන් බලන් අරමුණට හිත දාන්න එපා. ඒකට බුණාර සෑහලෙන් කරගෙන යන්න. එතකොට මේ අරමුණක් නැතුව වැඩි හිත ඉන්නවා නම් ඒ තරමට හොඳයි. ඔව් සක්මනේ මේ යන්නේ හිත විසිරෙන්නෙත් නෑ. ඔව්. මේ සමිනාන්ත මට මුලින් උපදෙස් දුන්න පද ගතිය බලන්න නැතුව පාවෙන ගතිය යන්න දැන් ඒක මම අත්හද බැලුවා මට ඒක දැන් කරන්න පුළුවන්. හොඳයි. හොඳයි හොඳයි හොඳයි. తెరవంశన్న తెరవంశన్న ආනපාන සුද්ධ භූමිය මම දකුණ කියලා තමයි ඇදී කියන්නේ වාඩිය මේකට තේරෙනවා යටපොතල සම්පූර්ණම මම අද කෙරුවේ මේ ආන වම දකුණ නොකිය නිකන් සාමාන්‍ය වම දකුණ කියලා වාඩි මේක මම පොඩ්ඩක් හරියට අල්ලන්න හරි ඔව් කියලා මම දකුණ කියලා මම ප්‍රශ්න බලනවා කියන්නේ ඔව් ඉතින් අද හොඳට බලනවා ඔව් දැන් මම විතරක් නෙමෙයි කියන දෙන්න. ඒක මට අයිති හොඳට ඒක ඉන්නවද? සිතේ ඉන්නවද? පොඩි ඉන්න අපු ගමන් නම් මේක මේ අපිට ගන්න පුළුවන්. හොඳයි. ඒක ඉතින් මම මේ ආනපාන සති භාවනා කරනකොට මට මේ යෙදෙද්දි කරනකොට මට පැය කාලක් විතර නිකන් ඉඳගෙන වගේ මුකුත් මුකුත් නෑ නේද? අනිත් ඊට පස්සේ මම සමහර වෙලාවට මේ හින්දා කළත් තියෙනවා. මේ මොකද නෝරපරවරු හොඳපි මාගේ මේ ඉන්කම් මට පොඩි තේ වැඩිපුර සක්මන් මනාව ලබන්න. මේ ඉඳගෙන එකේ තවම සතිය නැබි එන්න ඉන්න කරා. මේ කොහොමද මේ මේ දකුණු පැත්තේ පිට රෙදිල්ලක් ඒත් කළා වගේ. ඒ කියන්නේ පාට එක්ක් ස්ටයිල් පුතන් බලන්න. පාට තමයි ඒ කියන්නේ කොම්බෝ වල තියෙන මඩහරවා ගන්න වෙනවා. ඉතින් ඕක තමයි මේ දැන් සම්බන්ධ වෙනවාරේ. ඉතින් ඒක පොඩ්ඩක් මඩහරවා දෙන සපෝට් කරනවා වෙන්න. සක්මන් භාවනාවෙන් සතිය බහුල කරගන්න. ඊළඟට මේ අරක කියන්නේ නින්දාම සමාන බලවයි. ගෙදර පහන්තර හතරට තමයි පැයක් භාවනා කරනවා. ආයතන භාවනා. ඔව්. ගෙදරේ සක් කියලා සාදුකයා ප්‍රාර්ථනා කරමු. දැන් අප සියලු දෙනාටම